ස්වාමීන් වහන්සේ ඊයේත් මම ඔබ වහන්සේගේ දේශනාවක් සවන් දුන්නා. මේ කොහෙසිල් මම පරගස්තට හොරණ පරගස්තට ස්වාමීන් වහන්සේ. අර මම අවුරුදු එකමාරකට අර කිට්ටු කාලයක් කියලා කිව්වේ පැවිදි වෙලා. ඔව් කියන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මට මේ ස්වාමීන් වහන්සේ මගේ අවබෝධය පිරිසිදු කරගන්න තැන් කීපයක් සම්බන්ධව සාකච්ඡා කරන්න ඔබ වහන්සේට මේ වෙලාවේ ගත්තේ අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ භාවනාවයි ප්‍රායෝගික ජීවිතයයි දෙකක් නෙමෙයි කියන එක ස්වාමීන් වහන්සේ මගේ ගුරු දේවන් වහන්සේගෙන් අනුශාසනා වලින් මට යම් කිසි අවබෝධයක් ලැබිලා තිබුණේ ස්වාමීන් වහන්සේ සංහතර භාවනාවයි මේ ප්‍රායෝගික ජීවිතයයි දෙකක් ඒ කියන්නේ සමින්හස එතන මම අදහස් කළේ අවසරයි මේ අර භාවනාව අපිට අවශ්‍යයි නමුත් අර දිගින් දිගටම භාවනාවෙන් පමණක් නිවන් දකින්න බැහැ කියන එක ඒක ප්‍රායෝගික ජීවිතෙත් එක්ක සිදුවෙන්න ඕන කියන එක ජීවිතේ දෙකක් වෙන්න බෑ අත්‍තරම එහෙම වචන ගොඩක් විතරයි එහෙම භාවනාව කියලා වෙනම දෙයක් අපිට මේ මාර්ගය තුළ හමු වෙන්නේ ඇත්තටම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තව තව මට තහවුරු වුණා. භාවනාව කියලා ඔය ගොඩක් වෙන් කරන්නේ සමතේ තුළ අර පස්සගතවස කරපු දේවල්. ඒක අපිට බුදු සමය තුලත් භාවනාව කියලා ඒ දේ තමයි පෙන්වන්නේ. හැබැයි මේ විදර්ශනාවත් ඇත්තටම එක්තරා විදියකට බැලුවොත් ඒක භාව ස්වરૂපයක් තමයි. හැබැයි අපි සමාජ සම්මුතිය තුළ භාවනාව කියන්නේ දැන් ඔය අත් දෙක තියාගෙන පරයන්කේ පළක බඳගෙන සමතේ වඩන එකට තමයි භාවනාව දැන් මේක දැන් ධර්ම ශ්‍රවණය කරනකොට දැන් මේ දේ කියන දේ කාට හරි අපි සම්ප්‍රේෂණය කරනකොට sannivedanaya කරනකොට භාවනාව කියපු ගමන් ඕනම කෙනෙක් ගන්නේ අර පළඟ බැඳගෙන සමතේ වාඩි වෙලා ඉන්න එක තමයි ගන්නෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි අපිට දැන් ඒ අය හිතනවා එතකොට ආ මේ ඒක වෙනස්ම කෝණකින් මේ භාවනාව කියන එක දෘෂ්ටිගතව දකිනවා. එතකොට හිතනවා මේ එහෙනම් හතර ඉරියව්වෙම භාවනා කරනවා කියලා ඒ වගේ දෙයක් හිතනවා. එහෙමයි. එහෙම දෙයක් හතර ඉරියව්වෙම එහෙම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සතර ඉරියව්වෙම සත්‍ය දකින එකක් තමයි මේ භාවනාව විදර්ශනා භාවනාව කියන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට පැහැදිලි කරන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව තමයි පටිච්චසමුපාදය මෙනෙහි කළා බුදුන් වහන්සේ ඒ පටිච්චසමුපාදය මෙනෙහි කිරීම තමයි යථාභූත ඥානෙ සත්‍ය ඥානෙ හම්බ වෙන්නේ. ඒක විදර්ශනා භාවනාව. ඒක සතර ඉරියව්වෙම තියෙනවා. ඒකට වෙනම වෙනම වෙලාවක් එහෙම කියලා හිතන එකක් එහෙම දෙයක් නෙමෙයි. ඇත්තටම හිතට සිහිය පැවැත්වීම කියන එක හිතලා කරනවා නෙමෙයි. ඒක අභ්‍යන්තරයෙන්ම ගොඩනැගෙන ඒ සම්මා සතියක් පිහිටනවා. සති සම්පජන්ණය කියන ඒක කාටවත් හිතලා නැති කරන්නත් බෑ. ඒ කියන්නේ ඒවා හිතලා වෙනස් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. ඒවා මේ චිත්ත විඥාන මායාවට ගෝචර නොවන ඊටාම ඊට වැඩිය ගැඹුරු පරයයක් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ ඥානයන් කියන ඒවා හිතලා ගන්න බෑ. එහෙමයි ස්වාමීන් කරන්න පුළුවන් හිතලා කරන්න පුළුවන් දෙයක් නැති ගානයි ලෝකෝත්තර භූමිය. අවසරයි ස්වාමීන් වහන්සේ එතන හිතලා කරනවා නම් ස්වාමීන් වහන්සේ එතන මේ එතන මේ තමන් ඉන්නවනේ ස්වාමීන් වහන්සේ එතකොට මම ඉන්නවනේ එතකොට සිතුවිලි කියනවා කියන්නේ තමන්ම තමයි සිතුවිලි එහෙමයි ඔකේ එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර භාවනාවේදී අපි ඒකාග්‍ර වෙලා ඉන්න නිසා අපිට අර ස්වාමීන් වහන්සේ එතන අර එන සිතුවිල්ලෙන් සිතුවිල්ල දකින්න පහසුයි අර කායික ජීවිතයේදී ස්වාමීන් වහන්සේ අපි ටිකක් ඒක එතනටම අනුගත වෙන්න ටිකක් අමාරුයි. නමුත් ස්වාමීන් වහන්සේ ඒ කියපු දේ නම් මොකද්ද දෙයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතේ භාවනා කරනකොට කියලා දෙයක් දෙකක් නැහැ. එහෙමයි. මේ මාර්ගය තුළ ධර්මයෙන් බවට පත්වීමක් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අමුතුවෙන්ම මේ ওই දෙක වෙන් කරන්න එහෙම ප්‍රායෝගික ජීවිතේ මේ භාවනා කරන එකේ කියලා එහෙම වෙන් කරන්න බෑ. එහෙමයි සාරණත් මම කිව්වේ දැන් සතර ඉරියව්වෙම දැන් ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ මේ භාව දැන් සක්මන් භාවනා කරන ගත්ත හැරලා සත පෙන්න යනකොට රහත් වෙන්නේ. එහෙමයි එහෙමයි. එතකොට කොහොමද එහෙනම් රහත් වෙන්නේ සතර ඉරියව්වෙමනේ මේ විදර්ශනාව තියෙන්නේ. එහෙමයි එහෙමයි. ඒක ප්‍රායෝගික ජීවිතය කියලා අපි කතා කරන වචනේත් එතකොට අපි සාමාන්‍ය ප්‍රායෝගික කියන්නේ එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට. එදිනෙදා අපි කටයුතු කරන ඕනම මේකට ඒකයි කිය මේකට ඉරියව්වක් නැහැ කියලා. දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ඇත්තටම අරහත් රහත් භාවයට පත් වෙන ඉරියව්වක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක සතර ඉරියව්වක් නැහැ කියන හේතුව තමයි සිතක් කොතනද ඒ සිතේ මිදීමක් තියෙනවා නම් ඒ සිත තියෙන තැනක් තියෙනවද? එහෙනම් තියෙන ඉරියව්වක් තියෙනවද? නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි. අවසරයි ස්වාමීන් වහන්සේ එතන මම අර අදහස් කළේ අවසරයි අර මේ දැන් අර පායල ජීවිතය අපි හැමතැනදීම එතන අර සිත එතනට අනුගත කරන්නේ. ඒ කියන්නේ දැන් මේ සිතවිල්ලක් ආවහම එතන පෙර මතකින් ආපු අතීත මේ විඥානයක් හටගත්ත අතීත අතීත විඥානයක හට ගැනීමක් කියන එක හැම වෙලාවෙම එතනට ගන්න අමාරුයි කියන එක අවසරය ගන්න අවශ්‍යතාවයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ මට ඒ වගේ අවබෝධයක් ආවේ ස්වාමීන් වහන්සේ. එතකොට එතකොටයි එතනින් අර මිදෙන්න පුළුවන් කියන එක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ වගේ අවබෝධයක් ආවා නෙමෙයි. ඒ වගේ දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ එහෙමයි. පෙර මතකේ කියලා දෙයක් නැහැ. නමුත් අපි ධර්මයේ පැහැදිලි කරනකොට දැන් එකපාරටම කෙනෙකුට තේරෙන්නේ නැහනේ. ඒක නිසා අපි කියනවා හතර මහ භූත කියලා. ඔම අර මේක පෙන්වන්න ක්‍රමයක් තිබේ. එතකොට හතර මහා භූත කියලා එහෙම කතා කරනවා. නමුත් හතර මහා භූත කියලා දෙයක්වත් නැහැ. අපි සමහරවිට මේ වචන භාවිතා කරාට මේ වචන වලත් ඇත්තක් නැහැ. අපි දැන් පෙරමතකය කියලා කතා කරාට පෙරමතකය කියලා දෙයක්වත් නැහැ. මේ හැබැයි මේ වචන කිව්වට කමන්නේ. හැබැයි මෙලින් වහන්සේට අවබෝධයක් තියෙනත් උන්ට මෙලින් වහන්සේ කියපු විදියෙන් නම් අපිට වැටුණා. අපිට දැනුණා පෙරමතකය කියලා දෙයක් තියෙනවා වගේ කියලා තමයි ඔය ප්‍රකාශ කරන්නේ. එහෙමයි. එහෙම දෙයක් නැහැ. මේ මොහොතේ දකින එක මේ මොහොතට සීමා වෙන්නේ. පෙර පසු නොයි. ඒ කියන්නේ අවුත්වා සම්භූතං කියනකොට උත්තරම් භවිෂ්‍යති කියනකොට පෙර නොතිබීමයි හටගන්නේ. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර Eh, මේ දැන් අපි පොත කියලා අරගත්ත ස්වාමීන් වහන්සේ අර අතීත අතීත විඥානයකින් විඥාණයෙන් නැවත හට ගැනීමක් එහෙම දෙයක් නෑ අතීත විඥානය එතන නිරුද්ධ වෙලා ඉවරයි ඉවරයි මේ විඥානේ අතීත විඥානේ මේ විඥානේ තියනවා කිව්වොත් ඒක ධර්මයට පටහැනි පටහැනි අයි විඥානේ කියන්නේ අපි දැන් විඥාන මහනිදාස සූත්‍රෙ පෙන්නුවත් එක එතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මතා විඥානේ කියන්නේ ස්පාක් එකකට එහෙමයි ස්පාක් එකක් කොහෙද මේ දැන් වෙන ස්පාක් එක කලින් වෙන ස්පාක් එක මොකද්ද ඒක ඉවරයිනේ ඔව් ස්වාමීන් වහන්සේ එතන මට අර පැටලීමක් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ මට මට දැන් අවබෝධය වෙන විදිහට අර අර දේවල් නෙමෙයි අපි හැමෝම පැටලිච්ච අයනේ දැන් ඔය ලියාගෙන ඉන්නේ <laughs> වයි ස්වාමීන් වහන්සේ අර දැනුම දැනුම අරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ අපි නිතරම ඉස්සරහට ඔව් ඒකේ තමයි වෙන්නේ අන්න ඒකෙන් තමයි එහෙම තමයි සමින්හන්ස එතන මට පැටලලා තියෙන කියන එක මට තේරුණා. එතකොට සමින්හන්ස අවසරයි දැන් මට හිතෙන සමින්හන්ස දැන් අපි ඒ පොඩි පොඩි දෙයක් නෙමෙයි කියන්නේ. ඔක ලොකු ලොකු ලොකු මෙනෙහි කිරීමකින් තමයි ඔබතුමියට ඒක සකස් කරගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔක එක්ක දේශනා අහන්න වෙනවා. ඒ කියන්නේ කජ්ජනීය සූත්‍රය අහුවත් ඔතන තමයි පැහැදිලි කරන්නේ. පෙර තිබිලා ඔව් කච්චනීය සූත්‍රය තුළ ඒක පැහැදිලි කරා. කච්චන් කච්චන් කියන්නේ කලින් එක කනවා කනවා කියන එක. කලින් එක කනවා කනවා නෙමෙයි මේ දැන් එකක් කියන එකයි කියන්නේ. ඒ කච්චනීය සූත්‍රය අපි දාලා තියෙන කෝණන් ආය අහන්න. එතනදී ඒ කියන්නේ ඒ රුප්පන්තිකෝ ආවුස රූපං කියන එක. ඒ කියන්නේ රුප්පණය නිසා නැවත නැවත නැවත නැවත ස්පාක් එකේ වේගය නිසා දෙයක් බලලා පෙන්නනවා කියන එක. මෙතනදී වෙනමම ඒ කියන්නේ මේ උතර පෙන්නන්නේ කජිනී සූත්‍රෙත් එක්කම තියෙනවා ලෝම දෙදරයි කියලා. ඒ වගේ දේශනා කීපයක්ම අහන්න ලැබෙනවා. එතකොට මේ පෙන්නන්න හදන්නේ මේ කලින් තිබුණු මේ පෙර මතකය කියලා එකක් නැහැ කියන එක. එහෙමයි. ඒක තමයි ගොඩක් අය හිර වුණු එක තනක් ඔය. දැන් ධර්ම මාර්ගයේ යන අයත් හිර වෙන තැන් තියෙනවා. එහෙමයි. එක තැනක් තමයි ඔය හතර මහා භූත කියන තැන හිර වෙනවා. තව තැනක් තමයි ඔය පෙර මතකයේ කියන තැන හිර වෙනවා. ඒ කියන්නේ ඒක ධර්මයේ එතනින් ගැලවුනේ නැත්තම් ඉස්සරහට එන්න බෑ. එතකොට යා විඥානයේ කොහා මායාව ඇතුලේ තිර වෙනවා. එතකොට පෙර තිබුණු විඥානේ දැනුත් තිබ්බ වෙනවා. එහෙමයි. එතකොට ධර්මයේ සම්පූර්ණයෙන්ම යා අර අර ඇත්තටම කිව්වොත් යා ඒ ඇත්තටම අර ඔතන තමයි තියෙන්නේ මගන මග පැටලෙන තැන. පටිසංකාර ඥානේ ඒ කියන්නේ එතන තමයි සකස් කරගන්න ඕනේ. එයා සකසංකා තියෙන්න බෑ. එහෙමයි සංකාරණ විසුද්ධිය. තිබුණේ නැත්තම් නැවත හටගන්න බැහැනේ. ඔව්. මෙතනද මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි මොකද වෙන්නේ කියන එක දන්නේ නැත්තම් ඕක අපිට ඔය ওই දෘෂ්ටිය නැති කරන්න බෑ. එහෙමයි. දැන් මොකද වෙන්නේ? එතකොට මහණින් වහන්සේට ඒ ගැන තමයි යොතන තියෙන්නේ. අපි ඕක දැන් කෙටියෙන් කියනවා නම් මෙහෙම ටිකක් දීර්ඝ පැහැදිලි කරන්න ඕනේ එකක්. මේක මුලින්ම පුබ්බේ නිවාසානුස්සය ඥානයයි තුතුප්පත් ඥානයයි එකට හොඳට ගලපගෙන කෙනෙකුට විතරයි ඔක හරියටම ගැළවිලා කුඩු වෙලාම යන්නේ. එහෙමයි. උබේනවාසානුස්ස ඥාණයෙන් පෙන්නේ අර අර පෙරසිට කඩපිලිවෙත් හැදෙන හැටි දකින්න ජාතිවම්ම සූත්‍රේ ඉඳන්. ඒක අපි මව කුසේ ඉඳන් එළියට අරගෙන පෙන්නවා මහනිදාන සූත්‍රයේදී. ඒ කියන්නේ මේ සිත් කඩපිලිවෙත කොහොමද හටගත්තේ කියන එක. එහෙමයි. ඒක දැක්කොත් තමයි එයාට පේනවා මේ ප්‍රභාස්වර සිතේ මුකුත් නැහැ. එහෙනම් ඊතර පෙර මතකයක් එහෙම ගන්න බෑ. එහෙනම් ඒ දරුවා ඉපදෙනකොටම දන්නව වෙන්න ඕනි. එහෙම දෙයක් නැහැ. එතකොට තේරෙනවා එහෙනම් ඒක මේ මොහොතේ සකස් ඒ එතන එතන සකස් වෙන දෙයක් තමයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මෙතන අපිට කොහොමද දැන් මේ මේ පොත කියන එක එන්නේ? එතකොට මේ පොත කියන එක අර ඉපදෙනකොට තිබුණ තමයි. හැබැයි ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අර වේගයෙන් මේ ස්පාක් එක දිගටම සිද්ධ වෙනවා. ඒක තුල ආරෝපණයක් එනවා. ඒ ආරෝපණය තමයි අර අර වේගය තුල අර අර කාර පින්තූර අපි මේක උපමාකින් පෙන්නනවා නම් කාටුන් එකක් හදනකොට පින්තූර ගොඩාක් වේගෙන් යනකොට දුවන ළමයෙක් පේන්නේ අර අර කාටුන් එක චිත්‍රපටයක් වගේ අර අපි අර කියන්නේ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා ඊට පස්සේ ෆොටෝ ගොඩාක් ගන්නවා වේගෙන් යනකොට ෆිල්ම් එකක් පේනවා එහෙමයි දැන් ෆිල්ම් එකේ ඇතුලේ අර පළවෙනි පින්තූරේ විතර නම් තිබ්බේ ෆිල්ම් එකක් නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පින්තූර දැන් මේ ගොඩාක් ආවම තමයි ෆිල්ම් එක තියෙන්නේ. එතකොට ඒකේ තේරුම තමයි දැන් අර මේ ඉර තියෙනවා හඳ තියෙනවා මේ සිත තියෙනවා පොත තියෙනවා කියලා අපි අර අර ෆිල්ම් එක කියන්නේ අපිට නිකන් ත්‍රිමාණ වෙලා ඇත්ත වෙලා ඇත්ත වීම තමයි චිත්තාරෝපණය කියන්නේ එහෙමයි චිත්තාරෝපණය ඒ කියන්නේ චුම්බක ආරෝපණය විද්‍යුත් ආරෝපණය චිත්තාරෝපණය කියන්නේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ ඒක ශබ්ද වර්ණ වලින් තමයි හැදිලා මුසු වෙලා තියෙන්නේ දැන් ශබ්දයක් දුන්නොත් වර්ණයක් එනවා. ඒක චිත්තාරෝපණය ඇතුලේ යෙන්නේ. දැන් චුම්බක ශක්තිය අපි ගත්තොත් දැන් ඕනම තැනක ගලක් උඩ දැම්මොත් දිම වැටෙනවා. එහෙමයි. එතකොට ඒ වගේ දැන් ඕනම දෙයක් දිහා බලනකොට අර ආරෝපණ ලාටුව ආත්මීය ලාටුව ගෑවෙනවා. එහෙමයි එහෙමයි. ඒ ආත්මීය ලාටුවේ ඔක්කොම ට්‍රිලියන ගාණක ඒවෙන් තමයි ඇදිලා තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඉර තියෙනවා කියලා අපි අපිට මේ මොහොතේ දැන් බිම බලන් හිටියත් ඉර තියෙන බව දන්නවා. එහෙමයි. දැන් අහස බලන් හිටියත් පොළොව තියෙන බව දන්නවා. එහෙමයි. බිත්තිය බලන් හිටියත් අර ගස් කොළන් තියෙන බවක් දන්නවා. ඒ කියන්නේ අපේ දැනුම අපේ මේ මේ සියලුම ඒ කියන්නේ මේ දක්වා අපි ශබ්ද වර්ණ හැම ශබ්දයකටම වර්ණයක් තියෙනවා අපිට. ඒ කියන්නේ හැම ශබ්දයකටම රූපයක් තියෙනවා. තියෙනවා. හැම රූපයකටම ශබ්දෙකුත් තියෙනවා. ශබ්දෙකුත්. මේවා ඉපදෙනකොට තිබුණේ නැහැ. තිබුණේ එහෙම. දැන් ශබ්ද වලට රූප එකතු වෙලා එකතු වෙලා අර කරන්ට් එක පොඩ පොඩ වැඩි වෙලා ලොකු කරන්ට් එකක් ඇද. එහෙමයි. අන්න ඒ වගේ මේක ඔටෝ චාර්ජ් වෙනවා. අපි කිව්වේ බයිසිකල් ඩයිනමෝ වගේ චාර්ජ් වෙනවා කියලා. එහෙමයි ඔටෝ චාර්ජ්. මේක ඔටෝ චාර්ජ් වෙනවා. ඔටෝ චාර්ජ් වෙනවා කියන්නේ මේක එතනම එතනම එතනම අபிසංකරණයක් වෙනවා සංඥා. එහෙමයි. එතනින් තමයි අර තියෙනවා කියන එක එතනින් අපිට ආත්මීය දැනීමක් ඇති වෙලා තියෙනවා. එහෙමයි. ඒ ආත්මීය දැනීම මේ දැනුත් මම ඉන්නවා. එහෙමයි. දැන් බැලුවාම මම කියන්නේ ශරීරයට. එහෙමයි. ඒ ඔක්කොම බලනකොට ඒ ඇත්ත දකින්නකොට ඒව නැති වෙන එකට හේතුව එහෙම දෙයක් ඇත්තටම නැහැ. නැහැ. මම කියන්නේ සිතුවිල්ල, හිතන එක. මේ හැම එකම විඥාන මායාවක්මයි. මේ මොහොතේම මේ මායාව සකස් වෙනවා බලනකොට. දැන් ඒක වෙලා තියෙන ආයි පස්සට යන්න ඉස්සරහට යනවා. මොකද අභිසංකරණේ අනුසෝතය කියන්නේ ඒ කියන්නේ දැන් තියෙන එකට තව එකතු වෙනවා. අලුත් වෙවි අලුත් වෙවි එකතු වෙනවා. එකතු වෙලා මේක ඝන වෙලා ඝන වෙලා අර තණ්හාව කියන්නේ iriසියා වෛරය ක්‍රෝධය අර මෙතන අර අස්මිමානය කියන්නේ විශාල ඝන සංඥාවක් ඇදෙනවා ඝන සංඥාවක් ලෝකේ තියෙනවම කියලා බැස ගන්නවා ගලවන්න බෑ ඊට පස්සේ මැරෙන්න බෑ එහෙමයි ඒ කියන්නේ නැති වෙන බවට දරා ගන්න බැරි කමයි දුක කියන්නේ දුක කියන්නේ නමුත් මේ විඤ්ඤාණ මායාව ඇතුලේ හදන එකක්වත් කොහෙවත් නැහැ එහෙමයි නමුත් ඒව නැති වෙන බව හැම මොහොතෙම දැනෙන්න ගන්න හැම මොහොතෙම දුක ඇති වෙනවා දුක ඇති වෙනවා. දුක කියන්නේම තියනවා කියලා ගත්තකම මේ ආත්මේ ප්‍රතිවිරුද්ධ කාසිය දෙපැත්ත තමයි මාරය. මාරය. මම ඉන්නවා ආත්මීය දැනීම අනිත් පැත්තේ තමයි මරණය. එහෙමයි. එහෙනම් ආත්මයක් නැත්තම් කෙනෙක් නැත්තම් මැරෙන්නේ කොහොමද? මැරෙන්න කෙනෙකුත් නැහැ. එහෙමයි. එහෙනම් මේ මේ එක පැත්තක් හැදෙනකොට අනිත් පැත්තත් හැදෙනවා. තියනවා කියලා දැනෙන දැනීම තුලයි ලෝකයක් බැසගත්ත අර ශබ්ද වර්ණ එකතු වෙලා අර අපි කිය ආරෝපණයක් කරන්ට් එකක් වගේ උපදිනවා මිලිවොට් පහක කරන්ට් ස්නායු පද්ධතිය ඔත්තේ දුවනවා කේන්තියක් ගියොත් ඒ එන ශක්තිය වැඩි වෙන්නේ අර චිත්ත චිතුවිල්ල බල ගැන්වෙනවා ඒ බල ගැන චිත්ත ශක්තියම තමයි කරන්ට් එකේ ස්නායු පද්ධතිය තියෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ චිත්ත ශක්තියයි තියෙන්නේ ස්නායු පද්ධතිය ඒක කරන්ට් එකක් වගේ බලනකොට ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි ඒක ශක්තියක් ඇතුළේ ජෙනරේට් වෙනවා එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙන්න මේ තියෙනවා කියන මේ ලෝකයක් තියෙනවා කියන මෙන්න මේ ආරෝපණ ශක්තිය. අපිව නැවත සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රින්සිපල්ස් එකක් වගේ වෙනවා. ඒක අපි වෙනම පැහැදිලි කරනවා. අතර මේ දේශනා එකකට එකක් අත්හරින්න බැරි විදිහට යනවා. අපිට තේරිච්ච විදිහට. පුදුමාකාර විදිහට මේ හැම දේශනයක්ම ආගෙන ආගෙන යන කෙනකොට ඒ සමහර වෙලාවට මේ මේ දේශනා මාලාව දිගටම අධ්‍යයනය කරගෙන කරගෙන කරගෙන එන පිරිසක් අපිට පේනවා. ඒ අය 500ක් වෙන්නත් පුළුවන්, 1000ක් වෙන්නත් පුළුවන්. ඔය 7000ම වෙන්නත් පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. නමුත් මේ යම් පිරිසක් අහගෙන එන අය නිවන් දකින්නමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වාසනාවට ඒ වාග්යයට තමයි ඒ අය ඒක අහගෙන එන්නේ. ඒ අයට ඒක දැනෙනවා. ඒ අයට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ අය ඒ නිසාම දිගටම යනවා නවත්තන්නේ. දාන්නේ මොකක්ද දානවා. මොකද ඒ අය දන්නවා මේක ඊගාකේ ඊටත් වැඩිය අනිවාර්යයෙන්ම ගැඹුරු වෙනවා කියලා. එහෙමයි. එහෙමයි සාහන්සාරය ඔබ වහන්සේගේ මම ඉන්නේ දර්ශන සමාපatti පහ ක්‍රියාශීලී නැති සිත ඒ ඒන්නේ පිළිච්චේ යන තමයි සාහන්සාරය ඒකෙන් මට ගොඩාක්ම මේ පැහැදීමක් කියන්නේ තිබුණා අර දේවල් ගොඩක් මේ පිරිසුදු වුණා ඊටෙන් සාහන්ස මේ තව ඔය ඒක ස්ටෙප් එකක් තමයි දැන් අපි පඩිපිලක් නගිනකොට ඔය දේශනාව අහගෙන ගියේ දර්ශන සමාපatti පහ එක ඒකේ එක්තරා ස්ටෙප් එකක් එතන තියෙන්නේ එහෙමයි. හැබැයි දැන් මේ අවසාන එක අහනකොට වෙන්නේ දැන් මේ දාන එකක් අහනවනේ අද දාන එකක්. එහෙමයි. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද දන්නවද? එහෙමයි. අර පඩිපිල් ගානක් ගිහලා එකපාරටම උඩ පඩියට එනවා. එහෙමයි. අර අතන දර්ශන සමවත්යේ පහේදී පෙන්වන්නේ ධාතු ස්වභාවයක්. එහෙමයි. එතන කියනවා පෙර මතකයෙන් එනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ පඩියට එතනට ගැලපෙනවා. ඒ එකපාරට මේ ධර්මයට එන්න බැරි කෙනාට තමයි අපි කියන්නේ පස්සට යන්න කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට යා ආයි එතන ඉඳන් එනකොට ඒ ටිකත් හදාගෙන ටික ටික එනවා. හැබැයි මේ කපාටම කියන එක එතන නෙමෙයි. ඒකයි මේ ඔය දැන් ඔබතුමිය මේ මෙහෙණින් වහන්සේ අහනකොටම ඔය හැප්පුණු තැන. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි. එතන ස්වාමීන් වහන්සේ මට මට දැන් තේරුණේ ස්වාමීන් වහන්සේ දැන් එතන දැන් එතන සරල නිසා එතන තේරෙනවා ගොඩක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මෙතන ගැඹුරු නිසා මෙතන තේරෙන්නේ නැහැ. ඒකට තමයි අපන් තමයි යන්න වෙන්නේ ආයෙත්. එහෙමයි සම්මත මට එතන තීරුණේ ස්වාමීන් වහන්සේ දැන් මුලදී පටන් ගන්නකොට අපි ඇතුළට මේක අපේ ඒ ප්‍රඥාවට ඒක ඇතුළට යන්න ඕන නිසා එහෙම ආවට ඉස්සරහට යනකොට මට තීරුණේ ස්වාමීන් වහන්සේ ඒ පිටවිල්ල ආපු තැනදී එන්න ඕන විදිහ මට තීරුණේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ අත්‍තරයි වැරද්දක් තියෙනවා නම් මට ඒක පොඩ්ඩක් ඒ කියන්නේ ඒ දේ මේ විදියයි. දැන් ස්වාමින්වහන්ස මම පින්ඩපාති වඩිනකොට ප්‍රතිවික්ෂාව කර කරමින් මේ වඩින්නේ. ඔව්. ඒකට ස්වාමින්වහන්ස ඒක pāli භාෂාවෙන් තමයි ඒකට සිද්ධ වෙන්නේ. එතකොට මේ සිද්ධ pāli භාෂාවෙන් මේක කිය. එහෙම මෙනෙහිවීමෙන් යනකොට ස්වාමින්වහන්ස අර මේ ඒ වචන සිංහලෙන් මට ඇතුලෙන් අර දැන් නෑ නෑ ඔය ප්‍රතිවික්ෂා කරන විදිහ වැරදි. අවසරයි ස්වාමීන් වහන්සේ චූට්ටක් මට අවසර දෙන්න මම මට වෙන දේ විතරක් කියන්න ඒක ඔබ වහන්සේ මට ඒක පැහැදිලි කරගත්තේ හැකි. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මේ පටිසංකායෝන්සෝ පින්න පාතං පටිසේවාමි නේවද වායේ නම දාය නමණ්ඩනා ඒ ටික කියනකොට සම්මන්ස අර දැවීම පිණිස නෙමෙයි මේ තරවීම පිණිස නෙමෙයි සැරසීම පිණිස නෙමෙයි කියන අර එක ඇතුලෙන් නිකන් ක්‍රියාත්මක ඇතුලෙන් ඒක ඒමක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර වචන යන්නේ අරක නමුත් ඇතුලින් මට අවබෝධයක් වගේ ඒ අරක තමයි මේ කියවෙන්නේ කියන එක එනවා ස්වාමීන් වහන්සේ. මට එතකොට හිතුණා ස්වාමීන් වහන්සේ එන්නේ විදිහ තමයි මේ රූපයක් දකින්නකොට ඇතුළ දැනගන්න ඕන කියන එක. ඒ කියන්නේ ඇතුලෙන් මේ රූපයක් දකින්න රූපේ හරියට අවබෝධ වෙන්න ඕනේ ඒ විදිහටයි කියන එක. අපි මෙහෙම කියමු. අපි දැන් මෙහෙම කියමු. දැන් ඔන්න දැන් දැන් බොහොම පරිස්සමින් අහන්න ඕනේ හොඳයි. එහෙමයි. ආ දැන් එතකොට මැරෙන්නේ දැන් කයද සිතද? සිතනේ ස්වාමීන් වහන්සේ. සිත නැති නිසානේ කය වලලා. එහෙමයි. සිත හැම මොහොතම ඇති වෙනව නැති වෙනව. එහෙමයි. එතකොට පවතින සිතක් නැහැ. එහෙමයි. දැන් සිතනේ මැරෙන්නේ කියලා කියවන්නේ. එහෙමයි. එතකොට කය නිකන් හරියට අර ගහ වගේනේ. එහෙමයි. ඒතර කය භාවිතාවක් පමණයිනේ මෙතන තියෙන්නේ. එහෙමයි. හිතන හිතන්නේ මේ කය කියලා. එහෙමයි. එතකොට දැන් අපි හිතන් ඉන්නව නේද මේ කය මමයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කය මමයි කියලා අපි හිතන් ඉන්නවා මිසක් ඇත්තට මේ කය මමද? නැහැනේ ස්වාමීන් අපි බලමු. ඇඟිල්ලක් කපනවා. එහෙමයි. දැන් ඊට පස්සේ මේ ඇඟිල්ල කැපුවේ මගේ ඇඟිල්ලක්ද? නැහැ. ඊට පස්සේ කකුලක් කපනවා. අපි හිතමු ප්‍රායෝගික වෙලා බලමු. දැන් මේ කපපු මගේ කකුල කැපුවද? එහෙමයි. ඊට පස්සේ කකුල් දෙකම කපනවා. දැන් මගේ කකුල් දෙකම කපලාද? එහෙමයි. ඊට පස්සේ මගේ අතක් කපනවා. දැන් මගේ අතක් කපලාද? ඊට පස්සේ මගේ අත් දෙකම කපනවා. මගේ අත් දෙකම කපලාද? දැන් මගේ කකුල් දෙකම කපලා. දැන් මගේ අත් දෙකම කපලාද? දැන් බැලුවොත් අද YouTube එකේ එහෙම දාලා තියෙනවා සමහර වෙලාවට දකින්න ලැබෙයි අත් දෙකම කකුල් දෙකම නැති අයත් ඉන්නවා. ඉන්නවා එහෙමයි. එතකොට දැන් මේ මේ ඇඟිල්ල මමේ කියලා නේද? එතකොට මගේ ඇඟිලි තිබුණාද? මට කකුල් තිබුණාද? මට අත් තිබුණාද? මට ශරීරයක් තියෙනවද? එහෙමයි. එහෙමයි. මම නැත්තම් එතන ඒක නෑ මේ ඔක්කොම හිතන එකක් තියෙන. හිතන එකක් නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ශරීරයේ මමද කියලා හිතුවේ ඒකයි. එහෙමයි. එහෙනම් ඇඟිල්ලක් කැපුවට අපි අඬනවද? කකුල කැපුවට අඬනවද? කකුල් දෙකම කැපුවට අඬනවද? අත් දෙකම කැපුවට අඬනවද? ඇයි ඒ? මම කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. එකක් නොවන නිසා එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඔය දකින පොත මමද? නෑනේ. එතන එතන සිටිවිල්ලක් ඒ මොහොතේ හටගත්ත දෙයක් නේ එතන. එහෙනම් මම කොහෙද ඉන්නේ? මම එතකොට නැහැ ස්වාමීන් වහන්සේ. පොත තිබ්බොත් මම ඉන්නවා. පොත නැත්තම් මමත් නැහැ. මමත් නැහැ එහෙමයි. ශරීරේ මම කියලා හිතුවොත් මම ඉන්නවා. එහෙමයි. හැබැයි මේ මම කියන එක අර ආයතන විඥාන ශබ්ද වර්ණ ගන්ධ වලින් ඒ ස්පාක් වලින් හැදෙන තවත් එක් ස්පාක්යක් විතරයි පොත මේස ඇඳ මේ කය සේරම අපි හිතන දෙයක් කියලා ගත්ත මනෝ විඥානය. එහෙමයි. එහෙනම් මනෝ විඥානේ එතන දෙයක් කියලා එන ස්පාක් එක. ඒ කියන්නේ මනසට මේ මේ මේස පොත ඇඳන් කියලා හැදුනේ ශබ්ද වර්ණ එකතු වෙලා ඒකෙන් දෙයක් කියලා අපි ගත්තොත් එතන මමයි ඒ අරන් තියෙන්නේ. මම. ඒක දකින මම. එහෙමයි. ඒසෝ හමස්මි ඒතම් මම ඒසෝ හමස්මි මේසෝ අත්තා කිව්වේ අර හිතින් ගත්ත රූපාරම්මනේ ඒ කියන්නේ දෙයක් කියලා ගත්ත ආරම්මණයයි මම කියන්නේ ඒතම් මම කිව්වේ එතනටයි මම නෑ ආරම්මණේ නැත්තා රූපා නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කිව්වේ ඒ සිතට එන ආරමුණ ආරම්මණයයි රූපාරම්මණයයි රූපෝ කියලා කිව්වේ රූපා නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප එන රූප එහෙනම් ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොටබ රූප. එහෙනම් මේ රූප කියන්නේ රූපාරම්මනේ. යම් දෙයක්ද මේ මොහොතේ දකින්නේ ඒ රූපාරම්මණයයි. ඒ ආරම්මණයයි. ඒ අරමුණයි. ඒ ආරම්මණය අරමුණයි සිත කියන්නේ. එහෙනම් ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ඒ රූපාරම්මණය කියන්නේ අර රූපේ නිච්චතෝ අනිච්චතෝ කිව්වේ දෙයක් නැති බවයි. අනිච්ඡම් බන්තේ කිව්වේ අපි හිතන දේ රූපාරම්මණය කිව්වේ පොත කියලා අපි හදාගත්ත ශබ්ද වර්ණවල එකතුව කොහෙවත් නැහැ. ඒකයි අපි කිව්වේ දැන් මේ පෘථුවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා විනාශ වෙලා යනවා. එතකොට අභ්‍යවකාශය විතරයි ඉතුරු වෙන්නේ. දැන් මේ සිතට එන ඒ අරමුණු කිසිවක් කොහෙවත් නැත්තම් ශුන්‍යයි නිස්සත්තු නිජීව ශුන්‍යෝ නිමිති නෑ අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි දැන් පෘථුවියම සූර්යාගේ රශ්මිය විනා ඇවිලා වැඩි වෙලා පෘථුවියම අළු වෙලා අර බුදුන් වහන්සේ දෙන උපමාව තමයි ගිතෙල් දැවුණු තැනක තෙලුත් අර දුමත් අලුත් ඉතුරු නොවනසේම නැති වෙලා යනවා කියලා. අන්න ඒ විදිහට අභ්‍යවකාශය විතරනම් තියෙන්නේ. දැන් කෝ මම. එහෙමයි. මම කියලා කෙනෙක් හිතන්න නැත්තිම නෑනේ ස්වාමීන් වහන්සේ. මම මම මම එහෙමයි. මම මේ මොහොතෙත් නෑ. එහෙමයි. එහෙමයි සයින්. මේ සිතුවිලි කොහෙවත් නැහැ. එහෙමයි. ඒ මොහොතේ හටගෙන මේ මොහොතේ මේක චිත්තක්ෂණයේ තුලදීම නිරුද්ධ වීමක් නෙවෙන්නේ ස්වාමීන් වහන්සේ. නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක්වත් නැහැ. <laughs> එතන චිත්තක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ තව හිතන එකම වැරදි. <laughs> ඒ කියන්නේ එකම වැරදි. එහෙමයි. එහෙමයි. හිතන්න දෙයක්වත් නැහැ. හිතන්න දෙයක්වත් නැහැ එහෙමයි. එහෙමයි ස්වාමීන් දකින්න කිසිම දෙයක් Tamanට දැනෙන්න ඕනි මේ සත්‍ය බවට ප්‍රායෝගික වෙනවා කියන්නේ දැනෙන්න ඕනි හිතන දෙයක්වත් නැහැ හිතන්න දෙයක්වත් නැහැ. ඒක දැනෙන්නේ ඒක ඒක වටපිට බලනකොට දැනෙනවද කියලා විතරක් සිය පවත්වා. එහෙමයි ස්වාමීන් අර යථාභූත ඥානෙ නිතරම මෙනෙහි කරා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ප්‍රත්‍යක්ෂා කරනවා කියලා අපි මූලික අධ්‍යයනය අර පුන්ඩි මොන්ඩිසෝරි අයන්න අයන්න අපි ඒ ලෙවල් කළත් අයන්න අයන්න ඉගෙන ගත්තොත් මොකද එතකොට ඉස්සරහට යවන්නේ තමන් ඉන්න තැන තමන් දන්නේ නැහැ. එහෙමයි. අනාගාමි කෙනා නැවත සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේ නැවත පෘථග්ජන වෙන්න උත්සාහ කරනවා. කවදාවත් කරන්න බෑ. එහෙමයි. එහෙමයි. එහෙම නැත්නම් නැවතත් යන්න වෙනවා පෘථග්ජන භූමියට. එහෙමයි. ආයි මුලින් ඉඳන්ම පටන් ගන්නවා. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂව සිදු වෙන්න ඕන විදිය ගැන පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂව කියන්නේ යථාභූත ඥානයේ තියෙන කෙනාට 아무තෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සංවරත්තේන සීලානම් කියන එක. එහෙමයි ඒ කියන්නේ දැන් මේ පැත්ත බලනකොට තමන් ඒක ඇත්ත කරගත්තොත් තමන් ඒ ධර්මයේ නොදැක්කා කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට ආවා ස්වාමීන් වහන්සේ අවසරයි. ඒක කරගෙන යන්නේ නැහැ. ඒක අසකන දිවනාසේ කය කියන ආයතන හයටම එනවා. එහෙමයි. එහෙනම් මේක දිවට විතරක් නෙමෙයි. එහෙමයි. ඒ ඒතන මට ඒක ආව නිසා මට එතනත් පැහැදිලි කරගන්න නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒක මම ඉදිරිපත් කරන්නේ. දැන් ආ දැන් මෙතනදී මෙන්න මෙහෙමයි. දැන් අපි ආහාර ගන්නවා. එහෙමයි. ආහාර ගන්නකොට මේ ආහාරය දිව රස දැනෙනවා දිවට. එහෙමයි. මම මමකෝ. එතන ඒ රසය අරගත්තොත් එතන මම වෙනවනේ නෑ රසය කොහොමද දැනෙනවා දැනෙනවා ඒ දිවට දැනෙනවනේ දිවේ තියෙනවනේ සෙන්සර් ඒ දැනීම විතරයිනේ සම්හස එතකොට එතන නෑ Tamanට සිහියක් තියෙන්න ඕනේ එහෙමයි එතන Taman නැති බවට එහෙමයි ඒක මම පිනවනවාද කියලා සිහියෙන් සිහිය තිබ්බොත් විතරයි අන්න එතනයි ඥානතෝ පතතෝ කියන තැන අන්න එතනයි ප්‍රභාස්වරයට අවදි වෙලා අන්න ආස්වාක්ඛ්‍යා ඥානෙට අවදි වෙලා අන්න යථාභූත ඥානෙ තියෙන කෙනාට අන අවබෝධයක් එනවා සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකිනවා. ඒ කියන්නේ මේ ශනේ සිතට ඒ රස දැනෙනකොට ඒක මගේ වෙන්නේ එහෙමයි ස්වාමීන් ඒක નિરાයාසයෙන් වෙන්න ඕනේ. මුලින් අර ඉන්ද්‍රිය ධර්ම සද්දා සත්‍ය දකින්න එක වීරය ගන්න වීරය අර ඔබතුමිය කිව්වාගේ අර ඔය පතරීක්ෂා කරන මුල් අවස්ථාවේ වීරය ගන්න අවස්ථාව. සද්දා වීරය ඒක ඒක හිතලා කරන එකක්. මුල් අවස්ථාවේ තියෙනවා. සද්දා වීර සතිය එතන අනිමිත්ත අනිමිත්ත සමාධියයි පිටරෙන අරමුණ එනේන අරමුණ දැක දැක මෙදෙනකේ සතිය. එතන අනිමිත්ත සමාධිය, එතනයි ප්‍රඥාව. සද්ධාවීර සති සමාධි ප්‍රඥා කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක් විදියට ශුන්්‍යතාවයේ වැඩෙනවා. එහෙමයි එහෙමයි. දෙයක් නැති වෙලා යනවා. අනාත්ම ධර්මය එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් දැන් මේ කියන දැන් මේ කය මම නෙමේ කිව්වා නම්. එතකොට මේ සිතනම් සිත කියලා දෙයක්වත් නැත්නම් දැන් මේ දකින්න පේන කිසිම තැනක දෙයක් හමු නොවෙනවා නම් දෙයක් තිබ්බොත් එතන ආත්මයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙයක් නැත්තම් ආත්මයක් කියලා දෙයක් නැහැ. ශබ්ද වර්ණ වල ආත්මයක් කොහෙවත් හම්බෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් එතකොට අපිට චක්කු නිචතෝ චක්කුන් කියන්නේ අත කියන්නේ පේන බව කියන්නේ ඒත් රූපේමයි. එහෙමයි. චක්කුන් නිචතෝ අනිතතෝ අනිච්ඡම් බන්තේ කියුවේ අත කිව්වේ අපිට ඇසට පේන්නේ පොත මේසේ ඇඳ දුව පුතා ඉරහඳ. එහෙනම් චක්කු නිචතෝ අනිච්ඡම් කියන්නේ අස කියන්නේ පේන බව නම් ඒ පේන බව කියන්නේ රූපෙමයි රූපාරම්මණය. එහෙනම් චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනකොට එහෙනම් මානෙනියේ දුකට රැබද දුක්ඛම් බන්තේ කියනකොට අස අනිත්‍ය නම් දුක නම් මානෙනී ආත්ම වශයෙන් ගත හැකිද? එහෙමයි. නොහේතම් බන්තේ අනාත්ම ධර්මයේ තුල දෙයක් නැහැ. දෙයක් නැහැ එහෙමයි සාමාන්‍යයෙන්. කියන්නේ දෙයක් නැහැ කියන්නේ. එහෙමයි. දෙයක් කියලා දෙයක් නැත් හම්බ වෙන්නේ විදියක් නැහැ. අන්න මේ ධර්මයේ අතිශය. එහෙමයි. දැන් මේ එතකොට කොහෙවත් කවුරුත් ඉන්නවද? ඒ කණ්ණාඩියෙන් දැකපු රූපේ මමයි කියලා අපි හිතන් ඉන්නවා. හිතන් ඉන්නවා. ඒක සිතුවිල්ලක් විතරයි. එහෙමයි ප්‍රතිවිලි. සිතුවිලි කොහෙවත් තියනවද නැහැ? එහෙමයි එහෙමයි සාමි. සිතුවිලි ඇත්තක්ද නැහැ? එහෙමයි. දැන් ප්‍රායෝගික වෙනවා කියන්නේ මේක දැනුමක් කර මුලින් එන්නේ සතුතම ඥානේ. දැන් ඔබතුමිය ප්‍රායෝගික වෙනවා කියන්නේ හැමතිස්සෙම හැම මොහොතෙම ඒ එතන එතන තාත්ත තාත්‍ර විපස්සති. එහෙමයි කරන්නේ. එතන එතන දකිනවා කියනකොට දැන් දැන් මේ දිවට විතරක් මා මේ න දවායන න මණ්ඩනාන විභූෂණට්ටාන කියලා ඒක ඊට පස්සේ නාසයට මොකද්ද කියන්නේ? ඒක මෙහෙම ඒක නිකන් අඳබාල විදිහට එහෙම ඒකත් එක්තරා අවස්ථාවකදී අපි කියන මොන්ඩිසෝරි ආයන් ආයන් කියලා කිව්වේ ඒකයි. එහෙමයි. හැබැයි අපි ඉලව කරනකොට ඔය තේරම වචන ටික කියවන්න ඕන. එහෙමයි සාරා. එහෙනම් අපිට ගන්ධෙටත් ඒක දැනෙනවා. ඒක දැනෙනවා එහෙනම් අපිට රසට විතරක් නෙමෙයි ගන්ධයට විතරක් නෙමෙයි උණුසුම සීතල තද ගතියටත් තමන් ඉන්නවද කියලා බලනවා බලන්න ඕනේ එහෙමයි එහෙනම් තමන්ට මේ මොහොත මේක ඒක ඒක ටිකෙන් ටික තමයි දිනු වෙන්නේ ඒ මොහොතටම ඒක දැනෙන ස්වභාවය තමන් නැති බවට ඒ තමන් නැති බවට පරිහරණය වෙන ස්වභාවය තමයි අන්න මිදීමේ ස්වභාවය අන්න චන්ද රාගයේ දුරු වෙන්නේ අන්න එතනයි ඒකට ඇලෙන ගැටෙන ස්වභාවයේ දුරු වීමයි ඒ නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කිව්වේ පටිනිස්සග්ගානුපස්සේ කිව්වේ ගමනයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එනේ නැහැ තන දැන් ඇහැට වර්ණයක් එනකොටත් තියෙනවා. එහෙමයි. ප්‍රතිරික්ෂාවක්. එහෙනම් සත්‍යයක් ඇහෙනකොටත් තියෙනවා ප්‍රතිරික්ෂාවක්. එහෙනම් ගන්ධයක් දැනනකොටත් තියෙනවා ප්‍රතිරක්ෂාවක් තියෙනවා. එහෙනම් රස දැනනකොට විතරක් නෙමෙයි උණුසුම සීතල තද ගතිය දැනනකොටත් ප්‍රතිරක්ෂාවක් තියෙනවා. එහෙමයි හැම තැනදීම ප්‍රතිරක්ෂාව වැඩ මේ ප්‍රතිරක්ෂාව කියන්නේ වචනයක් නෙමෙයි වචනයකට කොටු වෙන එකකුත් නෙමෙයි යථාභූත ඥානයේ තියෙන කෙනාට નિરાයාසයෙන්ම සත්‍ය දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ වචන වලට අර්ථය සුතමේ ඥානේ යථාභූත ඥානේ ප්‍රමාණයට ඒ දැනෙන ප්‍රතිරක්ෂාව ඒ කියන්නේ දැනෙන ඒ සත්‍ය අවබෝධ වෙන ප්‍රමාණයට ඒ කියන්නේ සත්‍ය කියන්නේ මෙතන අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ කියන තැනට යන්නේ අවිද්‍යාව කියන්නේ අර බාහිර ඇත්ත කරගත්ත ආත්මීය දැනීම එහෙනම් දෙයක් කරගත්ත තැනයි අවිද්‍යාව තියෙන්නේ එහෙනම් අර ඇත්තටම සත්‍ය වශයෙන්ම දෙයක් දෙයක් නැති බවට තමන්ට මිදීම අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ අවිද්‍යා ප්‍රහීන වෙනවා කියන්නේ ඒකටයි එහෙමයි ස්වාමීන් වහන්සේ එතන අර වචනේ අර්ථය ගත්තොත් අපි අතර සංඛාර කියලා කියන්නේ අපි ශබ්ද වර්ණ හදාගත්ත දෙයක් නිරූපණයමයි. ඒ සංඛාරා තියෙන්නේම අවිද්‍යාව ඒ කියන්නේ දෙයක් කර ගැනීමයි අවිද්‍යාව දෙයක් කර ගැනීමයි සංඛාරා වචන ගොඩක් විතරයි එකම තේරුමයි. එහෙමයි සාවින්හන්සේ එහෙමයි පැහැදිලි. ඒකමයි විඥාන. ඒකත් එකම තේරුමයි. ඒ දැනීමමයි විඥාන. ඒකත් එකම තේරුමයි. ඒ අනිදස්සන විඥානය කියන එකත් ඒක ඒකත් ඒ විඥානයේ ඒ අත්තක් නොකරගත්ත මිදීම දැනෙන ස්වභාවය අනිදස්සන විඥාන. පතිත වුන් නැහැ කියන එකට Tamanටම ප්‍රත්‍යක්ෂයක් සාන්දිටිකව දැනෙනවා. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඒක දැනෙන්නේ 100. අනේ 100යි දිනු වෙන්නේ යෝනිසෝ මනසිකා. ඒ 100 තමයි අන්න සම්මා සතිය. සම්මා සතිය තමයි එතකොට නාම රූප වලින් මිදෙන අර චිතුවිලි වලින් මිදෙන දෙයක් කමු නොවන සතිය. සම්මා සතිය. එහෙම වුණොත් තමයි සම්මා සමාධිය. එහෙම වුණොත් තමයි මේ ගමන තියෙන්නේ අන්න සම්මා දිට්ඨි සත්‍ය දකිනවා කිව්වේ ඒ ඒ දර්ශන සමාපත්තිය කිව්වේ ඔකටයි. එහෙමයි ස්වාමීන් සම්මා දිට්ඨිය නැතුව සම්මා වාචා, සම්මා සංකප්ප, සම්මා ආජීව සියල්ලම සම්මා බවට පත් වෙනවා. ඒ කියන්නේ නාම රූප නැති සිතුවිලි වලින් මිදුණු සත්‍ය දකින අන්න සම්මා දිට්ඨිය තුලයි. අනේ එතකන් කිසි කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. එන කෙනාටයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සියල්ලම තියෙනවා. සම්මා සංකප්ප, සම්මා ආජීව, ජීවිකාව සියල්ලම ප්‍රතික්ෂාවක්මයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ මට එතන යම් යම් මට්ටමක එතන තිබුණා මේ මෙතනත් මෙහෙම වෙන්න ඕනා කියන අර දැන් ඉන්න මට්ටම තුල මහණින් වහන්සේට දැන් පොත් වලින් ගන්න දේවල් ගොඩක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මහණින් වහන්සේට මෙනෙහි කරන එකයි තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ අහන ධර්මයේ පවා මහණින් වහන්සේට ප්‍රමාණවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිවන් දැකීමට සියල්ලම හම් වෙලා තියෙනවා. එහෙමයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ. තව පොඩි තැනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙතනත් මට පොඩ්ඩක් සුද්ධ කරගන්න මේ ස්වාමීන් වහන්සේ දැන් අර ක්‍රියාසිට කියන එකේදී ස්වාමීන් වහන්සේ. වත් අමුතුම දේවල් නෙමෙයි මහණෙනාස. මේ සියල්ලම ඊට පස්සේ ක්‍රියා මෙතන මේ මේ අවබෝධයට පත් වෙනකොට ප්‍රභාස්වර සිතයි. ඒතකොට කිසිම මේ සංකාර පනවන්න බෑ. ඒතර ක්‍රියාවලිය හැම දෙයක්ම ක්‍රියාවලියක් විතරයි. එහෙමයි. ස්වාමින්වහන්සේ මෙතන පොඩ්ඩක් මට පැහැදිලි කරන්න ස්වාමින්වහන්සේ දැන් මේ ස්වාමින්වහන්සේ දැන් මොනවා හරි දැන් මොකක් හරි වැඩක් කරනවා මේ මිදුල අතු ගන්නවා කියලා කියමුද ස්වාමින්වහන්සේ. දැන් මම මිදුල අතු ගන්නවා. අතු ගන්නකොට එතකොට ස්වාමින්වහන්සේ මට දැන් එනේ අතු ගෑවට ඒ සම්බන්ධ සිතිවිලි නෙමෙයි වෙනත් සිතිවිලි එනවා. එතකොට ඒ සිතිවිලි දැක දැක දැක දැක අර ක්‍රියාව අපිට ප්‍රශ්න පැහැදිලි කියනකොටම එහෙමයි. අතු ගන්නකොට සිතුවිලි එනවා කියන එක තමයි විපස්සනාවයි තියෙන්නේ. විදර්ශනාව නෙමෙයි. එහෙමයි. ওই දෙකේ වෙනස දකින්න ඕනේ. දැන් සිහියක් පවතිනවා. එහෙමයි. ඒ සිහිය ඒ සිහිය තමයි සිතුවිල්ලක් අරගෙන ඒ සිතුවිල්ලක් ආපුවට සිහියයි. ඒ සිතුවිල්ල විදර්ශනාවට ලක් වෙලා තමයි සත්‍ය දකින්න එක තමන්ගේ අර මාර්ගය තුල සිද්ධ වෙන්න ඕනි දෙයක්. එහෙමයි. ඒක සිද්ධ වෙනවා නම් ඒකටත් සිහියයි විපස්සනාව තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි. එතන එහෙම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මම කියන්නේ ඇදුවේ. සිද්ධ වෙන්නේ නැත්නම් යථාභූත ඥානෙ තව ටිකක් හොඳින් දියුණු කරගන්න හුවියකව අවස්ථාවවලදී ධර්මයේ මෙනෙහි කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ එතන බොහෝ දුරට සිදු වෙනවා හැම හැම චිත්තක්ෂණයකම. එතන එතන දකින්න එකත් වෙනමම ධර්මයේ සීකරනවා කියන එකත් කාරණා දෙකක්. බොජ්ජංග ධර්ම වැඩෙනකොට ධම්මවිජය සම්බොජ්ජංග කියවන්නේ නිසායි. එහෙමයි. කියන්නේ. එතන ස්වාමීන් වහන්සේ දැන් අර මම එතන කියන්න උත්සාහ කළේ ස්වාමීන් වහන්සේ දැන් එතන මේ චිත්ත චිත්ත එතන පහළ වෙන සිත දෙක දෙක එතන කියුණාට අර ක්‍රියාවේ වෙනසක් නොවිය කියේ ක්‍රියාවයි විතුලතුවාන එක හරියටම මේ විදිහට කෙරෙන්න ඕන විදිහට සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට එතන පැහැදිලි වුණේ ස්වාමීන් වහන්සේ මේ මේ එදිනදා ක්‍රියාකාරීත්වයේ දිගින් දිගට එතන පවත්වාගෙන යනකොට අර මේ තමන්ට ගෝචර නොවන සිතුත් එතන මේ ඇහිලා බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ පුංචි දරුවා මේ ලෝකේ ඉපදුනාට පස්සේ පුංචි දරුවාට ওই ක්‍රියාවලිය තියෙනවා. එහෙමයි. පුංචි දරුවා දන්නේ නැහැ විත්තියක්ද මේසයක්ද අදක්ද පුටුවක්ද මොකක්ද කියලා. ඒක අදාළත් නැහැ. එහෙමයි. ඒ පුංචි දරුවා ඒ වුණාට කන්නේ නැද්ද බොන්නේ නැද්ද? එහෙමයි. පුංචි දරුවා දඟලන්නේ නැද්ද? එහෙමයි. කිරිනදී කාර්යයක් තමයි. ඒක ක්‍රියාව ක්‍රියාවලිය ඒක. එහෙමයි. දැන් වැහිලා තියෙන්නේ මොනවයින්ද? සිතුවිලි වලින්. සිතුවිලි වලින්. දැන් මම මම දැන් මම අපි හැමතිස්සෙම මේ මම කරනවා කියන ක්‍රියාවලියට ගැට ගන්නවා. ගැට ගන්නවා. ඊට පස්සේ මම අතු ගන්නවා කියලා මම හිතන්න යනවා මම අතු ගන්න යනවා මම මම අතු ගන්නවා දැන් බලනකොට. එහෙමයි. දැන් මම අතු ගන්නවද? අන්න ඒකයි හොඳට දකිනකොට තේරෙන්නේ නෑ මේ ක්‍රියාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. එතන අර මම දැක්ක ස්වාමීන් වහන්සේ. මෙතනදී මනෝවිඤ්ඤාණය මනෝවිඤ්ඤාණය සිතුවිලි හටගෙන නැති වෙන එක සාමාන්‍ය සබඳතාවක්. එහෙමයි. එතකොට මේ මේ මේ දකින දේ මේ දැකපු බවට ඒව සබහාදාව සිද්ධ වෙනවා. දැන් අඳ වෙලා නැහැ පේනවා. එහෙමයි එහෙමයි. බීරි වෙලා නැහැ ඇහෙනවා. එතකොට අර ආයතන ගැන මන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තුළ තමයි සංකිතේ නිබ්බිදාය කිව්වේ ඒකමයි. ඒවත් එක්කලා කිසිම අර සබ්බේ ධම්මා නාලං අබිනේස රින්ගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒව එක කිසිම සම්බන්ධ වීමක් වෙලා නැහැ. නමුත් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැමදේම සිද්ධ වෙනවා. ආගෙන අහන හැයින එකත් වෙනවා. සද්දෙත් ඇහෙනවා. පපේනවා. ඔක්කොම තියෙනවා. හිනාත් වෙනවා. ඒවට කතා කර හැමදේම හොඳ 100කින් එකකටවත් රිංගලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්නේ පැත්තේ තමයි ස්වාමීන් වහන්සේ. එක අනාත්මීය ස්වභාවය කම්පණය වෙන්නේ නැහැ කිව්ව ඕකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අකම්පිත අකෝපචේත විමුක්තිය කිව්වේ ඒකයි. ඒ හැම දෙයකම විදුණු ස්වභාවයකට අවදි වෙනවා. ඒකයි මොහතට අවදිය කියේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ක්‍රියාසිතයි ප්‍රභාස්තර සිතයි ක්‍රියාවලියයි මතුවෙනවා මොහතට අවදිය කියන තැන. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මොහොතට අවදී දේශනා අහනකොට අන්න සිතුවිලි වෙනයි, සිහිය වෙනයි දැන් දේශනා තියෙන කොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. මාකාර ධර්මයක් ඉස්මතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇඟ ඇඟ නිකන් මේ අර මේක අර සිතත් එක්ක මෙතන කාල මම කියලා හිතන් හිටපු කුණු ගොඩ මොකද්ද කියලා හිතෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර මලක් පිපුණා වගේ පුදුමාකාර ප්‍රභාස්වර ස්වභාවයක් දැනෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලෝකෙම විවෘත වෙනවා නේද? අර කූඩුවක් ඇතුළේ හිටපු කුරු පැටියා වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නම් විස්තර කරන්න ඇත්තටම වචන නෑ ස්වාමීන් වහන්සේ. නිකන් මුළු පිටම කනේ විසිරීලා යනවානේ. විසිරීලා යනවා. නිකන් දෝරි ගලාගෙන යනවා නවත්තන්න බැරි තත්ත්වයක්. නෑ මේ කයේවත් ඉර වෙලා නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහෙද ඉර වෙන්නේ? කොහෙද මම ඉන්නේ? එහෙමයි ධර්මයේ ආශ්‍රය. මම කොහෙවත් ඉන්නවද නෑ. නෑනේ. නෑ නෑ ස්වාමීන් අන්න සදා අන්න මහා අමරණීයයි. ඒ කියන්නේ අනුත්තර වූ අන්න බුද්ධත්වයට එනවා. ඒ කියන්නේ බුද්ධ ස්වභාවය කියන්නේ ඕකටයි. එහෙමයි එහෙමයි ස්වාමීන් අනුත්තරයි. අන්න උත්තරීතර බුද්ධ ස්වභාවයයි. ඒකේ නැහැ කිසිම තැනක් ඒක රහ නැහැ අන්න අරහත්ත්වයයි. රහ නැහැ කිසිම තැනක රහ නැහැ. අරහත්ත්වය කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි මේ. එකම තැනක බුද්ධ කියලා කෙනෙක් එහෙම පුජ්‍යලෙක් නෙමෙයි. ඒ ස්වභාවයයි බුද්ධ කිව්වේ. ස්වභාවය එහෙමයි ස්වභාවය. ඒ ස්වභාවය දුද කෙනෙක් වෙන්නු කරන්න නිරූපණයක් කරන්න බෑ. අන්න ඒ නිසායි සබාදාමට දිය වෙලා ගිය අය ඉස්මතු වෙලා උස්සරහට ඇවිල්ලා දඟලන්නේ නැත්තේ. එහෙමයි ඒ ස්වභාවයට මේ නම් දිදී දඟලන්නේපත් වෙන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් නම් හරියට නළුව වගේ ඉන්නවා දැන් ඔය මේවා කියන ඒවාත් අහලා මේ කියනේවත් අහලා ඒ කියනේවත් කියලා <laughs> මම තමයි දැන් බුද්ධ කියලා 아무තු ආරෝපණ ගත්තත් ඉන්නවා. පව් කියලා හිතනවා ඒ තරම් පෘථග්ජනයෝ දෙව්දත්ලා වගේ රූපෙන් බුදු වන්නේ. මේ ධර්මයේ දෙන්න බෑ ස්වාමීන් වහන්සේ ලේසියෙන් කෙනෙකුට ඕ සේමයන් ස්වාමීන් වහන්සේ ඉන්නවා මෙහෙණින් වහන්සේලා අපිත් එක්ක ඇසුරු කරන අය මේ උදේ පාන්දර නැගිටලා ඉඳන් මේ වඳිනවා වඳිනවා වඳිනවා ගාත කියනවා ඉවරයක් නෑ පව් කියලා. හරි නිකන් කෝවිලක Hindu ආගමේ වගේ දුම් එහෙම <laughs> අල්ලනවා. එහෙන් මොනවද සූත්‍ර ටික සේරම කටපාඩම් කරගෙන ගිරව් වගේ කියවනවා. බලනකොට කෝවිලට ගියාමත් එහෙම තමයි. දුම් අල්ලනවා, පූජා කරනවා, මල් මලා දානවා, නූල් ගැට ගන්නවා. ඊට අමතරව අර බජන් කියනවා, සූත්‍ර කියනවා, ගාථා කියනවා. ඉතින් මොකද්ද මේ ආමිත නාමයට කියා, සී නාමයට කියා පින් දෙනවා ස්වාමීන් වහන්සේ. එනකොට හරිම සංවේදී. ඔව් ඒ මදිවට හදාගෙනත් ඉන්නවනේ. තව හදාගෙන නේ <laughs> ඒ රූපෙන් හොයන බුදුන් නේ දෙව්දත් වගේ. මේ පයිසා විනාන්ට ඒගොල්ලන් නිකන්වත් මේ ඒගොල්ලන් අර කච්චි කතා දෙව්දත්ගේ ශාසනය තමයි. දෙව්දත්ගේ ශාසනය තමයි. දෙව්දත් දැක්කේ බාහිරෙන් බුදු. දෙව්දත් බැලුවේ බුදුන් මරලා බුදු වෙන්නේ. දෙව්දත් දැක්කේ නෑ මේ සිත තුළ කෙලෙස් නැතුවට පස්සේ ඒ ස්වභාවයටයි බුද්ධ වෙන්නේ කියලා. එහෙමයි ස්වාමිනාන්සේ ඒගොල්ලන් අර චීට් වෙනව හිතන්න පුළුවන් කමක් ඒගොල්ලන් නෑ ස්වාමිනාන්ස අහන්න කැමති නෑ වැහිලා තියෙන අර ආමිසයට ගැට ගහපු ගැට ගැහිලා ඔය ආමිසයට ගැට ගහනවා නේද ඔය අදත් වික්ෂුන්හන්සලා මේ ගිහියන්න ඒක මහා අපරාධයක්. ඒ දෘෂ්ටියෙන් ගැලවෙන්න බැරි වෙන. ඒ ඔක්කොම දෘෂ්ටිගත වෙලා අපායගත වෙනවා. ඒ වැඩි දිනෙක ඒක තමයි ස්වාමීන් වහන්සේලා හිතාගෙන හිටියට වැඩක් නැහැ. ඒකයි කිව්වේ අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාරයද්වත් මේ ධර්මය අවබෝධ නොවුණා නම් දුගතියටයි වැටෙන්නේ. ඒකම මල්ලිකා දේවිය අතිදිසි මහා දාණය දුන්නත් මේ ධර්මය අවබෝධ වුණා නම් අර බාහිර දේවල් ඇත්ත කරගෙන ඔය දාන දෙන්නේ දුගතියටයි වැටෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒසෝ ලෝකේ ඇත්ත කරගෙන ධර්මයක් බුද්ධ ධර්මයක් නැහැ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ නිර්වල ධහම තියෙන මේ මේ මේ ධර්මයේ තියෙන අතර මේ ධර්මයේ පුදුමාකාර කතාවක් නේ. ධර්මය ගැන නිර්වචන නැහැ. ඒ තරම් ධර්මීරයි. ඒ කියන්නේ භාෂාවේ වචන නැහැ ඒවා. ධර්මෝ විනා නැති පිතාච මාතා කියනකොට තේරෙනවා ධර්මයේ විනා මෛත්‍ර පියෙක්ද නැත. මේ ලෝකේ උතුම්ම උතුම් අපි අපි මහා අතරම ගෞරව දක්වන්නේ මව්පියන්ට. එහෙමයි. එහෙනම් බුදුන් වහන්සේ කියන අව උතුම්ම ගෞරවය දක්වන්නේ මව්පියන්ට. නමුත් මේ ධර්මයේ දැක්කොත් මවෙක්ද පියෙක්ද නැත මානේ. නැත්te එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙනෙක් පුද්ගලයෙක් නැති වෙන එක මේ නිකන් සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියන තැනට. නිසත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියනකොට කොහෙන්ද මවෙක් එහෙමයි. හමු වෙයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සබහා දහමම බවට දිය. එහෙම වුණොත් පමණයි සුගති පරායන වෙන්නේ. අන්න සෝතාපන්නයි. පටිසෝත. එහෙමයි. එහෙමයි. ඒ සාක්ෂිත්වයක් සෝතාපන්න වෙන්නේ. ඔය ප්‍රශ්නේ තමයි බොහොම කෙටියෙන් බුදුන් වහන්සේ හැම සූත්‍රකම අහලා තියෙන්නේ රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා. අනිච්ඡම් බන්තේ කියන්නේ ලොකු කතාවක්. ඒ කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නෙත් ඔතනයි. ඒ කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් අන්න බෞද්ධ වෙන්නේ නැහැ. භව නිරෝධයක් දකින්නේ නැහැ. බාහිර දෙයක් නැති බව දකින්න එකයි රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ බාහිර දෙයක් නැති බව දකිනවා. අන්න බෞද්ධයෙක් වෙනවා. අන්න එතනයි බෞද්ධ විදපික්කේ බික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ. බෞද්ධයෙක් වෙන්නේ නැහැ එතකන් කවුරුත්. ඒක නිසා ගොඩක් අය ඒකත් දැන් කියවනවා නිකන් ඔහේ අර මන්තරේ වගේ මේක මන්තරයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ එහෙමයි ගොඩාක් අය කවුරු හරි කියන එකක් අල්ලගෙන ඒක මේ ඇතුළට දාගෙන ඒක කියවනවා අවබෝධයටපත් වෙන්නේ නැහැ ඒක මහා මේක අස්මිමානිය වැඩි වෙලා මාන්නේ වැඩි වෙලා තමන් අර තමන්ව ඉස්මතු කරගන්න තවත් පුජ්‍යලයක් හදාගෙන කවුරු හරි අපි කියන දේවලුත් අපි දන්නවා සමහර අය කියන්නේ යනවා මේ තමන් අවබෝධ කරා අපි දන්න දෙයක් නෑ වගේ කවදාවත් මේ බුද්ධෝත්පාද නාලිකාවේ ලෝකෙට එලි කරපු ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ පළමු වතාවට සමහර සූත්‍රවල ඒව පැහැදිලි කරන්නේ සමහර ඒව තමන්ගේ කියලා කියාගෙන කියාගෙන ගියාට ඒකෙන් වෙන්නේ තමන්ගේ අදබාල ගොංකම ඉස්මතු කිරීම පමණයි. ඒ කියන්නේ කවදා හරි දැනගන්නවා ලැජ්ජාවටපත් වෙනවා කවුරු හරි කවදා හරි දැනගත්තද කොහෙන් හරි දැනගන්න ලැබෙනවා සත්‍ය සත්‍යමනේ. ඒක බුද්ධෝත්පාද නාලිකාවේ ලෝකෙට එලි කරව පරම සත්‍යයි කියන්නේ. ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ලෝකෙට නැවතත් හෙළි කරන මේ බුද්ධෝත්පාද නාලිකාවේ ඒ අප විසින්ම අප උදාහරණ දක්වමින් ඒ සූත්‍රවල මෙය නෙමෙයි මෙයයි කියන එක ඒ බුද්ධෝත්පාද නාලිකාවටම ගෞරවය විය යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ ගෞරවය. කෙනෙකුට පුද්ගලෙකුට අවශ්‍ය නැහැ. අපි කියන්නේ බුද්ධෝත්පාද කියන්නේ අර සබහාදාමටයි. ඒ සබහාදාම කෙනෙක් පුජ්‍යලේ දකින්න යන්න එපා. හැබැයි ඒ සබහාදාම විදියටම දකින්න ලැබෙන්නේ ඔබ අස්මිමානෙන් ඒකෙන් කැලලක් අරගෙන ඔබත් ඒක උරචක්‍ර මාලයක් කරගෙන ඔබ ඒක තව මාන්නයක් අදාගෙන කෙනෙක් මම තමයි කියලා කියන්න ගියොත් ඔබ දෙව්දත්ගේ ගොඩටයි වැටෙන්නේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදු මරා බුදු වෙන්න ගියා වගේ අර අර මොනවාද ගුත්තිල මූසල කතාව වගේ. අවුල් කතාවක් හැදෙනවා. ඕක කරන්න යන්න හොඳ නැහැ. ඇත්තටම තමන්ගේ තමන්ට ආබෝධුණු දේ අවබෝධඥානය තුළ ප්‍රකාශ කරන එක හොඳයි. ඒකදී මේ තමන් දැන් අපි උනත් ඇත්තටම බුදුන් වහන්සේ පස්වක දවස ගාවට ගියේ නැත්තේ නෑනේ. බුදුන් වහන්සේ ආලාර කාලම උද්දකරාම පුත්‍රගෙන් මේ ඒ ධ්‍යාන ඒව ඒව බැලුවේ නැත්තේ නෑනේ. ඒව බැලුවනේ ගුරුවරු. එහෙමයි සාමි. ඒකනේ අදටත් ඒවා කියවෙන්නේ. හැබැයි බුදුන් වහන්සේ පටිච්ච සමුපාදය මෙනෙහි කරොබ්බව ඊට පස්සේ පැහැදිලි කරනවා. එහෙමයි සාමි. අන්න ඒ වගේ ආ බුද්ධෝත්පාද නාලිකාව පරිශීලනය කිරීම ඊටාම භාග්‍යයක්. ඒ වගේම ඒකෙන් යමක් තමන් අවබෝධ කරගන්නකොට ඒක ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනකොට ඒක තමන් සත්‍ය අවබෝධ කරා වෙනවා. අන්න එතන තමන්ට කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ බුද්ධ දර්ශනය අපද අවබෝධ කළා. මේ බුද්ධෝත්පාද නාලිකාව අපිට ඒක රුකුලක් වුණා කියලා කියන්න පුළුවන්. ඒව නැත්නම් මේ මම තමයි මේ කියන්නේ. අර අර බුද්ධෝත්පාද ඒවා ඒවා තේරව වැඩක් නැහැ කියලා මේ මිනිස්සු මේ තවත් විත්‍යා දුස්තිකට සම්මාදිට කියලා කියන්නේ. මුල ඉඳන්ම මට මේ සත්‍ය ධර්මියම මුල ඉඳන්ම මේ මම ඒකට අද අහන්න ලැබෙනවා අද ඇත්තටම මම රහත් කියන අය දැන් මේ දේවල් කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මේවා කොහේ ඇයට දැන් දැනලා තියෙනවා මේ සත්‍යයි කියලා මේ ප්‍රත්‍යක්ෂ ඥානෙමයි දෙන්නේ කියලා ඒ අය දැන් කියන්නේ යනවා අපි දැන් දැන් අර රහත් කියන එක පැත්තකින් තියලා මම බුදුන් කියලා කියන්නේ එහෙමයි දැන් මේ බුද්ධෝත්පාදයෙන් ආපු බුදුන් දැන් ඔවුන් දැන් මම රහත් පැත්තකට දාලා දැන් මම බුදුන් කරන්න යනවා මේ මොන විකාරයක්ද මේ කන්න ඕන වුණාම තලගයක් නේ කබරයක් තලගයා <laughs> වෙනවා වගේ. පුදුමාකාර මේ මිත්‍යා දෘෂ්ටි වල මේගොල්ලෝ ඉර වෙලා ඉන්නවනේ. හරි නළුව වගේ බලනකොට නාට්‍ය හොඳයි. ඒ නාට්‍ය හොඳයි. ඒමයි ස්වාමීන් වහන්සේ ලෝකේ මවාගත්ත අය ඒ කරන දේවල් නේ ස්වාමීන් වහන්සේ. ඒකයි මේ මේ අපි හැමෝම අඳුන ගන්න ඕනේ දෙයක් තමයි මෙතන ධර්මතාවයක් විතරයි කියන්නේ. එහෙම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ධර්මතාවය තුළ මේ සත්පුජ්‍යල කතා නැහැ. එහෙමයි. එතකොට ඔය ඔය එකක්වත් තේරුමකුත් නැහැ. එහෙමයි. අපිට නම් අවශ්‍යතාවයකුත් නැහැ. අපිට නම් අපිට අපි මෙහෙම දැන් සමහරවිට කවුරුත් දන්නේ නැති වෙයි. මෙහෙම පොළොවට පස් වෙලා ගියත් කවුරුත් දන්නේ නැහැ ඇත්තට. දන්නේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි ශ්‍රද්ධාව මාත්‍ර අපි සාදු කියනවා. ඒක තමයි වෙන්න ඕනි කියලා. එහෙම අනිත්‍යක ස්වාමීන් වහන්සේ අවසරයි මේ වෙන සමාජ වටපිටාව තුල ස්වාමීන් වහන්සේ අපිට ඉන්න වෙලා තින්නෙත් එහෙමයිනේ අනුකම්පාවෙන් කෙනෙකුට මේක දෙන්න පුළුවන් කමකුත් නැහැනේ ස්වාමීන් වහන්සේ ඒක නිසා මම ගොඩක් දෘෂ්ටි හරි භයානකයි භයානකයි අය දැන් අපි දකින්නවානේ සමහර ආගම්වල කොච්චර දෘෂ්ටිගත කියනවනම් අනිත් අය මරණ සහිත මිනිස්සුම මරණ ආගම් වෙලා දැන් එහෙමයි ස්වාමීන් මිනිසුන් මිනිසුන්ම මරණ ආගමක් ඔයද තියෙන්නේ එහෙමයි අද එහෙම ආගමක් උත් හැදිලා නේද එහෙමයි ඒ ආගමට යන්නේ අනිත් මිනිස්සු මරන්නයි නේද? එහෙමයි. පුදුම කියන ආගම නේ පුදුම දෘෂ්ටිකාන්තාරයක් ඇතම. ඒක තමයි ඒ වගේ කතා කියනවා මීට වැඩිය හොඳයි වගේ එතකොට. එහෙමයි. එහෙමයි. ඒ තරම්ම මෙලෙච්ඡත්වයට මිනිසුන්පත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සත්‍ය ඉස්මතු වෙනකොට අතරම සැබෑ මිනිස්යා තුළ ප්‍රභාදාම වගේමයි. මහා සුන්දර ගතියක් තියෙනවා. එහිමයි මහා සැනසෙල්ලක් ස්වාමීන් වහන්සේ. ඔව් ගින්නක් නෑනේ. හරි සුන්දරයිනේ. ඉතින් අපිට මොකටද තවත් ආභරණ අපිට මොකටද මල් මාලා අපිට මොකටද පට්ටන් අපිට එපා ඔය මොනවත් අපිට දෙන්න හුලඟ හුලඟක් හවන ඒ හුලඟ වදිනවා අපිට දැනෙනවා කිව්වා අර එක්තරම් තනිපයිද ඒක දීම හැමදේම ඒ ඒවලට අර ජීවිත ඉන්දිය පවත්වා ගන්න මිසක් තමයි දැන් අවසර සමින්නත් මේ මාත් එක්ක මින්නත් කෙනෙක් එක්ක මේ අර සීලෝඩ් එකක් දාන්න කඩේට ගියා ඒ වෙලාවේ ඒ කඩේ කොත්තු තිබුණා හදන ඒවා තිබුණා ස්වාමීන් වහන්සේ කොත්තුනේ මේ මොනවද මේ අර ආපෝ වගේ හදන්නේ ජාතියක් එන්නේ එක තිබුණේ ඒවනේ මෙන්නසින් දැන් කිව්වා අපි මේ මෙන්නස හදනවා නම් මේවා ගෙනින් හදන්න මම කිව්වා ඕව කොයින්ද මෙන්නස අපිට කොත්තුනේ මේකට මොකටද තෝසි තෝසි තෝසි අපිට මොන අපිට කොයින්ද මෙන්න මෙන්නස තෝසි කියන එක විතරක් කියලා මම නැවැත්තුවා ස්වාමීන් වහන්සේ එතනින් එහා ඒගොල්ලෝ එක කතා කරලා වැඩක් නැති නිසා තෝසි කියලා දෙයක් අපිට ඇත්තේ නැහැ නේ ස්වාමීන් වහන්සේ ඒ මොහොත එතන දෙන්න මේ පින්දපාති කරලා ඒ මොහොතේ යැපෙනවා මිසක් ඒ ඉන්නතරම් පින්දපාති කරන්නේ ගොඩක් වෙලාවට අපි මේක බලලා තියෙනවා ඒ කියන්නේ මේ කටට දානකම විතරයි තෝසේ එහෙමයි නිසාන්නස බඩට යනකොට තෝසෙකෝ තෝසෙකෝ ඒකනේ ස්වාමීන් වහන්සේ තෝසෙකෝ අපි හිතනවානේ මේ කනවා නෙමෙයි හිතනවානේ හිතනවානේ එහෙම නිසා කනවද හිතනවද කියන ප්‍රශ්නේ කියන්නේ දැන් ආප්පද කන්නේ ඉරියාප්පද කන්නේ ඒ ඒ සිතුවිල්ලනේ කාලා තියෙන්නේ. සිතුවිල්ල කාලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තෙන්ම. දැන් හිතාගෙන හිතාගෙන රොටියක් හරි කෑවත් කවන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තෝත කියලා හිතාගෙන ඕන දෙයක් අත හැකිනේ. ඕන දෙයක් අත හැකිනේ. දැන් අපි ඔය සංකුයිබ් බොනවා. අපි ඔය ඒ කාලේ දැක්කා අපි ඔය සංකුයික් හදන හැටි. ඒවට වට්ටක්ක ගෙනහැලා වට්ටක්ක දාලා අර විශාල කාල්දේරාම වල ඒවා රත් කරනවා සෙල්සියස් අංශක විශාල අගයකට රත් කරනවා අපිට අගයන් මතක නැහැ 400ට වගේ විශාල අගයකට ඔක්කොම උණු වෙලා යනවා වට්ටක්කල් එලිපවා ඒ කියන්නේ පණුවවත් ඉතුරු වෙන්නේ නැහැ සේරම අලු මේ උණු වෙලා මේ පල්ක් එකක් හැදෙනවා වට්ටක්ක පල්ක් එකක් ඕක ඊට පස්සේ ඕක තව මිශ්‍ර කරලා අර වතුර වගේ ඒගොල්ලන් ඒවා වෙනම වතුර දැන් වතුර කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ වට්ටක්ක පල්ක් එක හරි ඝනයි ඒක දිය කරනවා ඒක දිය කරලා ඊට පස්සේ ඒකෙන් තමයි අර බෝතල් වලට දාලා ඒකට දානවා කලරි. කහ පාට දානවා ඊට පස්සේ අන්නාසි ලේබල් එක කලවලා අන්නාසි එසන්ස් දානවා. ඒ විදිහට දැන් තව එකකට දානවා ඒ පල්ක එක වට්ටක්මයි දාන්නේ. ඒකට දාලා ඒකට දානවා රතු පාට ටිකක් වැඩි කරලා දාලා දානවා ඒකට එක්ක දානවා ඒකට මික්ස් ෆුඩ් කියලා. ඊට පස්සේ තව <laughs> තව ඒ වගේ වට්ටක්මයි දාන්නේ. වට්ටක පල්ක එකම දාලා ඒකට දානවා අර එසන්ස් එක දානවා රසකාරක ෆැෂන් ෆුඩ් දාලා ඒකට ෆැෂන් කියලා ගහනවා ගහලා කහ පාට ඩයි එක දානවා. දැන් මේ අපි හැමදාම දැන් බීලා තියෙන පැෂන් ෆුඩ් කියලා අපි හිතාගෙන බොනවා. බොන එක කියන. එහෙමයි. දැන් පින්තූරේ පැෂන් ෆුඩ් අලෝලා තියෙනවා. අලෝලා තියෙනවා. පින්තූරේ දිහා බලනවා හොඳ පැෂන් ෆුඩ්. දැන් බොනවා පැෂන්. පින්තූරේ බලනවා මෙන්න තියෙනවා නේ. මොනවාද දොඩා. දැන් බොනවා දොඩා. පින්තූරේ බලනවා මෙන්න තියෙනවා. නේ ඔය ඉතින් හරි විකාරයක් නේ අන්නාත්. ඈ අතන පින්තූරේ බලනවා දෙයක්. අර අර කිසිම දෙයක්. අවුරුද්දක් නැහැ මේකේ තියෙනවා. දැන් වට්ටක්ක වැඩියෙන් තියෙන කාලේට වට්ටක්ක දානවා. අපිට ඒක පස්සේ අහනකොට තමයි කිව්වේ වැඩියෙන් දැන් පුහුල් තියනවා නම් පුහුල් දානවා කැකිරි තියනවා නම් කැකිරි දානවා මේගොල්ලෝ පල්ක් එක අදනවා එක එක ඒවා දාලා ගස් බබු නම් ගස් බබු දාලා හරි පල්ක් එක අදනවා ඒ කාලවලට වැවෙන ඒ දේවල්නේ එහෙමයි ඉතින් ඒවා දාලා ලොකු කල් දෙරහන ලොකු ටැංක් වල පල්ක් අද අදලා මේවා වතුර දාලා කවලම් කරලා අරවල් තෙන්ස් දාලා දෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තම කොයිතරම් මුලාවකද අපි දැන් මේක ඇත්තටම බීලා තියෙන රූපයක්. අපි ඒ කියන්නේ සිතුවිල්ල බීලා තියෙන්නේ. සිතුවිල්ල කන්නේ. කන්නේ. එතන ප්‍රත්‍යක්ෂ කරනකොට බලන්නකො දැන් මේව දකින්නකොට සත්‍ය මේ බොරුවක් නෙමෙයි. ඇත්තම ස්වාමීන් වහන්සේ පරිහරණය කරන්න. පරිහරණය කරන්න. ඒකේ විඥාන මායාවයි මේ ඔක්කොම. ඒකගේ මේ කය මමයි කියලා හිතනවා. මේ කන්නේ අනාස් කියලා හිතනවා. මේ මේ මේ අඳින්නේ ලස්සන ඒවා කියලා හිතනවා. මේ මම ලස්සනයි කියලා හිතනවා. මම කියන්නේ කය කියලා හිතනවා. මේ මොන විකාරයක්ද? මේ තේරම සිතුවිල්ලක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි කියේ සිතද කයද මැරෙන්නේ කියලා සිතනේ මැරෙන්නේ. සිතට කොහෙන්ද කයක්? ඒකයි කියේ ඇකිල්ලක් කපනවා, කකුලක් කපනවා, අත් දෙකම කපනවා. ඒකයි කියේ පෘථිවියම යනවා විනාශ වෙලා. එහෙමයි. කොහේ සිත කොයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තද? එහෙමයි. ඔය શબ્ද වර්ණ වෙන් වෙලා ගියා මොනවත් නැහැ. ඒකයි දුක දෙයක් නැහැ. එහෙම වුණොත් දුක කෙනෙකුත් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙනා කියන්නේ දෙයමයි. දෙයක් තිබ්බොත් එමයයි මා ආත්මේ. එහෙමයි. ආත්මය කියන්නේ ශරීරයක් නෙමෙයි. ආත්මය කියන්නේ ඔය දකින මේසේ පුටු ඇඳන්මයි ආත්මේ. ආත්මේ. එහෙමයි. මේ මේසේ පුටු නැත්තම් ඇඳන් කොහොම තමන් කොහොමද ආත්මෙකුත් නැහැ. ඒ තම මම ඒක දකින මම නේ. එහෙමයි එහෙමයි. ඒසෝ මේ අත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ. අන නේතම් මම නේසවමස්මි නමෙසෝ අත්තා. යථා භූතේ ඥානෙන් සත්‍ය දකින්න කෙනාට සත්‍ය දකින්න කෙනාටයි හම්බවන්නේ. අන්න ඒකයි අභ්‍යවකාශය විතරයි අවසානයේ තිතටම තනක් නැහැ පුතා. එහෙමයි. පෘථිවියවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා අභ්‍යවකාශය දරකේ ඒක තමයි පරම සත්‍ය. එහෙමයි. ඔය මහ භූතවත් ඉතුරු වෙන්නේ නැහැ. පටවි කියලා හිතනවා, තදයි කියලා හිතනවා, උණුසුමයි කියලා හිතනවා, සීතලයි කියලා හිතනවා. ඕක කොහෙද තියෙන්නේ? ඔක කොහෙවත් නැහැ. ඔක්කොම සිතිවිල්ල විතරයි මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිතරම ගොඩක් බලනකොට. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මම නැවත මේක නැවත කරලා ඔබ වහන්සේට මම නැවතත් පිරුවන් සරණයි ඔබ වහන්සේ දුක් වේවා නිරෝගී වේවා දීර්ඝායස වේවා මාගේ নমස්කාරය ඔබ වහන්සේට